ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම පෙරවන් සන්නයි අදත් අපි ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව තුළින් පින්වත් ඔබ හැම දිනාටම මේ ධර්මයේ පිළිබඳව හිතේ ඇති වෙලා තියෙන ගැටලු සහගත තැන් විසඳා දීම සඳහා සූදානම් වන මොහොත. වෙනතුන් දන්නව මේ වෙනකොටත් අපි ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව තුළ මේ දිනවල සාකච්ඡා කරන්නේ බෞද්ධයෙකුගේ ප්‍රතිපත්තිකාමී ජීවිතය තුළ නিত্য ශීලයේ හැටියට සැලකෙන පංචශීලයේ කාරණා පිළිබඳව. මේ වෙනකොට අපි පංචශීලයේහි සිල්පද හතරක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අද අපි පස්වෙනි සිල්පදයේ පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයේ පිළිබඳවයි අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා සුරාමේරය කියන්නේ කුමක්ද? සුරාමේරය ආරම්භය සිද්ධ වුණේ කොහොමද? ඒ සුරාමේරය භාවිතය තුල වෙන ආදීනව මොනවද? ඒන් බැහැරවීමෙන් වෙන ආනිසංස මොනවද? ආදී කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අදත් සිරිත් පරිදි අපේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා තමන් වහන්සේගේ වටිනා කාලය මෙඩංගු කරමින් ඔබ අප වෙනුවෙන් අනුකම්පාවෙන් මේ ස්ථානයේ මේ ධර්ම මණ්ඩපයේට වැඩම කර සිටින තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති කම්මඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ අතිපූජනීය මිරහවති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ ඉතාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා අපි හඳුරන්නේ අපි අද සාකච්ඡා කරන්නේ පන්සිල් වල සඳහන් වෙන පස්වෙනි සිල් පදයේ පිළිබඳව අපි හාමුදුරනේ කොහොමද අපි ඒ සඳහා ප්‍රවේශයක් ගන්න සුරාමේරය මජ්ජපමාදර්ථානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයේ පිළිබඳව සරලව අපේ ප්‍රේක්ෂක පින්වතුන්ට සිහිපත් කළොත් අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද සුරාමේර මජ්ජපමා දර්ථානා වේරමණී සිකපදේ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ සුරාමේරය රහමෙර සුරාමේරය මජ්ජපමා දට්ඨාන සමහර අය ඔක පාවිච්චි කරන මදපමන එහෙමයි ධර්මයේ දන්නේ නැති අය ඉතින් තමන්ගේ වාසියට පමණ දැනගෙන පොන්න කියලා සමහරු එහෙම විග්‍රහ කරන එක හරි වැරදි. මෙතන මේ අනිකුත් ශික්ෂාපද හතරට නැති වචන දෙකක් කියදෙනවා මධ්‍ය පමා දත්තහන. මදය ප්‍රමාදයේ පින්ස හේතු වෙනවා මේ සුරාපානය පාවිච්චි කිරීම. මේ සුරාව කියලා කිව්වහම ඇත්තටම පානය කරන දෙයක්ම කියලා කියන්නත් බෑ. දැන් අපි අද කාලේ හැටියට දැන් ඔය දුම් වශයෙන් පාවිච්චි කරන දේවලුත් සමහර දේවල් ඒ මත් වෙන්න ගන්න දේවල් තුලින් සුරාපානසික පදේ කැඩෙන්න පුළුවන්. ඒත් මේ සුරාපාන ශික්ෂා පදයේදී බුදුරජාණන් වහන්සේ විනය පිටකේ මේ සුරාවන් රාශියක් දේශනා කළා තියෙනවා. පිට්ඨ සුරා ඊළඟට ඕදන සුරා මේ ආදි වශයෙන් පූව සුරා කින්න පක්කිට පක්කින සුරා ඒ වගේම සංයෝග සංපයුක්ත සුරා කියන සුරා පහක් දේශනා කරලා තියෙනවා. ඊළඟට ආශ්‍රව කියලා තවත් පහක් දේශනා කරලා තියෙනවා. දැන් අපි මේ පිට්ට සුරා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ පිටි වතුරට දාලා පල් කරලා පෙරා ගන්න සුරාව. කොහොම හරි මේ පල් කරලා හදාගන්න සුරාව. පිට්ට සුරා. ඕදන සුරා කියලා කියන්නේ බත් අරගෙන පල් කරලා ඒකත් කරලා ගන්න සුරාවක්. ඊළඟනේ අර දැන් ජපානයේ එහෙම තියෙනවා ප්‍රහාණේ අර මේ බොහොම හැමතැනම පාවිච්චි වෙන මේ සාම්ප්‍රදායික පානයක් බත් සහ පිටිවලින් හදන මේ සකේ පානය කියන එක එයත් මධ්‍ය සාරයක් මේ ඒව හදන්නෙත් ඔය කියන හාමුදුරු කියපු විදිහට ඒ ද්‍රව්‍ය උපයෝගී කරනවා. කොහොම හරි දැන් මේ සුරා වලින් හොඳට තේරෙනවා මොනවා හරි පල් කළා පෙරා ගන්න දෙයක්. ඊළඟට ඌව සුරා කියලා කියන්නේ අපේ හාමුදුරනේ මේ පැණි රස කැවිලි වර්ග. ඉතින් ඔය තියෙන රොඩු බොඩු තමයි ඒවා. එහෙමයි. ඉතින් මොනවා හරි මේකට එකතු කරලා පිරා ගන්න දේවල් තමයි ඌවසුරා කියලා කියන්නේ. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අටුවාවේ සඳහන් වෙනවා කින්න පක්කිට පක්කින්න සුරා සුරා. කියන්නේ මේ පැන් පැන් වල ඉතින් අද කාලේ ඔය කසිප්පු වගේ මම හිතන්නේ ඔය එක එක જાති දේවල් දාලා වැටෙන වැටෙන දේවල් දාලා පිරා ගන්න දේවල්. ඊළඟට සංයෝග සම්පයුක්ත ස්‍රාව කියලා කියන්නේ මේ ඔය එක එක දේවල් ඒත් ඇත්තටම පළතුරු වර්ග ඊළඟට බෙහෙත් වර්ග ඒ වගේ දාලා හදාගන්න ස්‍රාව තමයි සංයෝග සම්පයුක්ත ස්‍රාව කියලා කියන්නේ. ඊළඟට අපි හඳුරු මේ ආශ්‍රව කියලා දැන් අපේ ආයුර්වේදයේ තියෙනවානේ. ඒ දැන් අර අරිෂ්ඨ වුණත් ඒත් කල් කාලය තිස්සේ පල් කරලා හදාගන්න දේ. පල් කරලා හදාගන්න දේ. ඉතින් අරිෂ්ඨ වුණත් අපි ඒ අදහසින් දියුවොත් ඒක සුරාපානයක් වෙනවා. මත්වීමේ අදහස. මත්වීමේ අදහසින්. ඒතර ශාවනාංශ මේ ආශ්‍රව කිව්වහම මෙතනත් පුප්පාශ්‍රව, පලාශ්‍රව, ඊළඟට කුලාශ්‍රව, මදි මදි ආශ්‍රව ඊළඟට සංයෝග සම්ප්‍රයුක්තාශ්‍රමය එතන පහත් වෙන. ඒ පල් කරගන්න දේවල් මුට්ටියක වගේ දාලා පොළොව ඇතුලේ කකාරවල ගන්න. ඒ පුප්පාසෝ කියන්නේ මල් ආදිය මල් ආදිය දැන් අතර මැද කාලයට අපි දන්නවා කිතුල් මල දෙකක් පල් කරලානේ රාහ දාන්නේ. ඊළඟට පොල් මල. ඒ වගේ එක එක මල් වර්ග පල් කරලා හදාගන්න ආශ්‍රවයක්. ඊළඟට පලාසුකින් ගෙඩි වර්ග. එක එක පළතුරු වර්ග ඒවා මේවා දාලා තව ඒවට ඔය යූරියා ඔය දේවල් සහ දැන් මිදි ඔව් මිදි පාර්කල වයින් හදනවා ඔස්සන මිදි යුසට වෙන ආශ්‍රයයක් තියෙන ඕදි ඕදි මදි ආශ්‍රව කියලා කියන්නේ අතන මිදි වලින් හදා ගන්න මේ ආශ්‍රය ඊළඟට ගුලාස්ස ගුලාශ්‍රවය කියලා කියන්නේ මේ උප්පැණි වගේ පැණි වලින් හදාගන්න මේ ආශ්‍රවයක්. ඊළඟට සංයෝග සංපයුක්ත ආස්තවය කියලා කියන්නේ ඒක ඇත්තටම අර නෙල්ලි ඊළඟට කියන්නේ අර සියලු දේවල් එකතු සියලු දේවල් එකතු කරලා මේ ආස්තවයක් විදිහට හදාගන්න දේවල්. ඉතින් මේ කොහොම හරි මේ මත් වෙන්න යම් කෙනෙක් මේවා පානය කරනවා නම් සුරාපාන ශික්ෂා පදේ කැඩෙනවා. එහෙම. එතකොට අපි හන්නේ දැන් සුරාව ගත්තාම දැන් අපි හඳුරු මතක් කළ විදිහට පානය කරන දේවල් පානය කරන කිව්වහම බොන දේවල්. එතකොට බොනවා කියන එකෙන් අපිට අදහස් කරන්න පුළුවන් වතුර ಜಾති දියර දේවල් බීමත් අදහස් කරනවා. දුම් ආදියත් බොන එකනේ අපි කියන දුම් පානය කරනවා පානය කරනවා කියන්නේ. එතකොට ඒ එයද සුරාවට අයිතිද අපහන දුම් පානය. දුම් පානය බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ඔය පිළිඳවච්ච මහරහතන් වහන්සේට මේ අධික සේවාභාගයක් හඳුනා. එහෙනම් ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ අනුදැනව දාන එහෙනම් මේ හිසේක ආබාධයත් සමග සේව මේ තෙල් හොඳට දාලා ඔළුව මසාජ් කරන්න. ඒකෙම තුන්වහන්සේට සුවයක් වුණේ නැහැ. ඊළඟට මේ බෙහෙත් වර්ගත් උන්වහන්සේ දේශනා කළා. ඒක එක දේවල් එහෙමත් හරියන්නේ නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේ වදාළ මේ දුම් පානේ දුම් පානය කියලා කිව්වහම සමහර දුම් කටින් අරගෙන මේ නහයෙන් පිට කරපුවාම සෙම ගති නැති වෙනවා. හැබැයි මේ අද කාලේ තියෙන දුම් වර්ග නෙවෙයි. ඒ කියන්නේ මේ සිගරට් කියන එක නෙවෙයි. සිගරට් නෙවෙයි. දැන් ඇත්තටම අපි ඒවට ගන්න පාවට්ටක්. දැන් සාමාන්‍යයෙන් අපි අර හෙම්බිරිසාව ඉස්සරහදී වගේ හැදුනහම කොත්තමල්ලි පාවට්ටකොළ මේ දෙහිකොළ දාලා තම්බලා හුමාලය අල්ලන්නේ ඒකත් එක්තරා විදිහක දුම පහනයක් තමයි ඒක ඖෂධීය මේ ප්‍රතිකාර ක්‍රම ප්‍රතිකාර ක්‍රමයක්. එතකොට මේ අනිත් ක්‍රමයේ දැන් අපේ හඳුරු පවසන් හදපු ක්‍රමී කොහොමද ඒ පාවට්ට වලින් එහෙම දුම? ඔව් දැන් පාවට්ට වලින් වගේ ඒ මදපවනේ කොළ වේලාගෙන සුරුට්ටු හදලා දැන් අදටත් තායිලන්තයේ තේරවාද සම්ප්‍රදායයේ තියෙන රටක්. ඉතින් බොහොම හොඳට ධර්මයේ බැබලෙන රටක්. ඒ තායිලන්තයේ අසාන්සාසේ ස්වාමීන් වහන්සේලාගේ සෙන්ටර් වල පවා මට කතාවකුත් මතක් වුණා. ඉතින් උන්වහන්සේලා ඇත්තටම මේ සීත කාලයේදී එවැනි පාවත්තම වගේ ඖෂධ වර්ග සුරුට්ටු වශයෙන් හදාගෙන දුම් පානය කරලා තියෙනවා. ඉතින් අචාන් සුමේදෝ ස්වාමීන් වහන්සේ එක් පුංචි කතාවක් තියෙනවා. උන්වහන්සේ තායිලන්තයේ අචාන් චා ස්වාමීන් වහන්සේ යටතේ පුහුණු වෙන කාලේ ඉතින් බොහෝම උනන්දුවෙන් මේ ආරණ්‍ය වැඩ කරන්න අචාන් චා ස්වාමීන් වහන්සේ අචාන් සුමේදෝ ස්වාමීන් වහන්සේ අදට ඒ සෙන්ටර් එක ප්‍රධාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ටිකක් මේකට බැහැලා වැඩ කරලා තියෙනවා. කෙනෙක් වැරද්දක් කරනවා ඉක්මනට ඒක හොයලා බලනවා ගබඩාවල ආදී වැඩ කරනවා. ඉතින් බොහොම උනන්දු වෙනවා. ඉතින් අකාන්ත ආශාවෙන් වහන්සේ නිරතුරුවම කෙනෙකුගේ හිත දිහා බලපු සාමදාංශ නමක් අපිට දේශනාවලින් පැහැදිලි වෙනවා. ඉතින් අකාන්ත ලොකු සාමදාන්තයේ ඉතලා තියෙනවා මේ අකාන්ත ස්නේහදෝ බටහිර ජාතිකේ මේ ස්වාමීන් වහන්සේ ඕනකට වඩා මේ ස්ථානේ අල්ලගෙන ඉන්නවා. ඉතින් දවසක් අකාන්ත ස්වාමීන් වහන්සේ අසාන් සෙන්ටරේ තියෙන සියලුම ස්වාමීන් වහන්සේලාට මතක් කළා මේ වස් කාලේ මේ කිසිම කෙනෙක් සුරුට්ටු බොන්න බෑ. ඒ කියන්නේ ඔය කියන ඖෂධීය සුරුට්ටු. බොන්න බෑ කියලා කතිකාවතක් දැම්මා. කතිකාවතක් දාලා දැන් ඉන්නවා ඉතින් කවුරුත් ඒ සුරුට්ටු පානය කරන්නේ දවසක් අසාන් සුමේදෝ ස්වාමීන් වහන්සේගේ කුටියට එහෙ තියෙන්නේ දැන් මේ වගේ කණු හතරක් උඩ තමයි කුටිය තියෙන්නේ. හරියට මේ දිය සීරාව ආදී දේවල් නිසා ඉතින් අතාන් සුමේදෝ ස්වාමීන් වහන්සේට එක වැස්සක් වෙලාවක දැනෙනවා මේ සුළුටු ගඳක් එනවා. උන්වහන්සේ වටපිට බලනකොට අර කණු හතර යටට වෙලා අතාන් තා ස්වාමීන් වහන්සේ හොඳටම සුළුටුවක් අදිනවා. මේ සුළුටුවක් මොනවා? මේ බටහිර ජාතිකයෝ හරි නිවෘතයිනේ. මෙයාට මේක දරා ගන්න බෑ මේ ලොකු ස්වාමීන් වහන්සේම මේ වගේ ඉච්ඡාලා උන්වහන්සේම කඩනවා. ඉතින් දැන් මේකෙන් හිත හදා ගන්න බැරුව මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? ලොකු සාන්නාගේ ළඟට ගිහලා වන්දනා කරලා කිව්වා ඔබ වහන්සේ හරි වැරදි වැඩක් කරා. ඔබ වහන්සේ අපිට මේ දිනීට දාලා ඔබ වහන්සේම සතුටුවක් දුවා. ඒ වෙලාවේ අචාන් ආ ස්වාමීන් වහන්සේ ලක්ිනා වෙලා අනුන්ගේ සුරුත්තු නිසා තමන්ගේ හිත පුච්ච ගන්න එපා කියලා කිව්වා. ඉතින් ඒකෙන් උන්වහන්සේ අකාන් සුමේදෝ ස්වාමීන් වහන්සේව ප්‍රකාශනය කරන මට එදා මගේ ගුරුවරයා දීපු ඒ අවවාදේ මම ඕනට වඩා මේක එක්කෙනා ගැනයි මේ ස්ථානෙ ගැනයි. ඉතින් හොයන්න කියන මගේ මාර්ගේ මම ටිකක් මාර්ගයට බාධා කරගත්තා. ඉතින් මට මේ සුරුට්ටු කතාව අපේ සාන්නාස කියවා මතක් වුණේ මේ ඔය කතාව. එතකොට අපි හන්නේ මේ අදටත් අපි දැකලා තියෙනවා තායිලන්තයේ සමහර භික්ෂුන් වහන්සේලා මේ එලි පිටම බොරු මේ මේ සිගරට් වගේ දේවල් පානය කරන අවස්ථාවක්. ඒ පුරුද්දට සමහරු ලංකාවට ඇවිල්ලා සමහර හාමුදුරුවෝ ගොඩ ගිහිල්ලා ලංකාවේ ඇත්තන්ගේ දෝෂ දර්ශනීයට ලක් වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ වගේම ලංකාවේ හිටපු පැරණි හාමුදුරුවොත් සුරුට්ටු උරලා තියෙනවා මේ රෝගී තත්වයන් සමනය කරගන්න. ඒක ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ඇත්තටම ස්වාමීන් අන්‍යෝමේ ආකප්පෝ කරණීය ප්‍රබ්බජිතේන අබින්නම් පච්චවිකිතබ්බං කියලා දස්ධම්ම සූත්‍රයේ සඳහන් වෙනවා. ඇත්තටම මේ සික පදයේ පිළිබඳව අපි බොහොම කල්පනාවෙන් දැන් කථාගතයන් වහන්සේ වදාළේ ඖෂධීය රෝගයක් තියෙන වෙලාවක. රෝගයක් තියෙන වෙලාවක පුරුද්දක් හැබ්බැහියක් කරගන්න නෙවෙයි රෝගයක් තියෙන වෙලාවට එවැනි පාවත්තා වැනි වෛද්‍යවරයෙක් අනුමත කරන සෙමට ඒ වගේ ආබාධයකට හොඳ දුමපානයක් කළාට ඒක කිසි ගැටලුවක් නැහැ. හැබැයි ওই දුම්කල වර්ග වලින් හදන මත්වීම පිණිස තියෙන ඔය සිගරට් ඊළඟට අනිත් අනිත් ගංජා බීඩි බීඩි මේ වගේ දේවල් යම්කිසි භික්ෂුවක් පානය කරනවා ඒක සුරා පානයට අයිති වෙනවා. මොකද දැන් අපි අද ගත්තොත් සමහර පෙති වර්ග තියෙනවා. ඊළඟට සමහරකට දූම වර්ග තියෙනවා. සමහර මේ නහයට ආග්‍රහණය කරන කුඩු වර්ග තියෙනවා. ඒ සියල්ලම මේ සුරාපානයට මත් වෙන්න යම් කිසි දෙයක් ඒ අදහසින් ගත්තොත් ඒකාන්තයෙන් සුරාපානයේ චිකපදේ කැඩෙනවා. එහෙමයි. අර අපේ හඳුරු මතක් කළා වගේම අර මේ පැරණි ස්වාමින් වහන්සේලා ඖෂධීය ගුණයෙන් යුක්ත ඒ දුම් පානය කරලා තියෙනවා. මම අහලා තියෙනවා අපේ රටේ හිටපු වැලිතරේ ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහානායක හාමුදුරුවෝ එක දවසක් මේ සුද්ධ මේ රට පාලනය කරන කාලේ මේ කෝච්චියක වැඩම කළා තියෙනවා. ඉතින් කෝචියේ වඩිනකොට මේ හාමුදුරුව සුරුටුව උරමින් දුම පිට කර කර යනකොට මේකෙන් මේ අපහසුතාවයටපත් වෙච්ච මේ සුල්ජාතික මහත්මේ හාමුදුරන්ට තර්ජනය කරනවා වගේ ඇවිල්ලා බැනලා භික්ෂුන් වහන්සේලට මේ සුරුට්ටු බොන්න හොඳ නෑ නේද කියලා මේ කිය අහලා තියෙනවා. එතකොට කොහෙද එහෙම හොඳ නෑ කියලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලා කිව්වොත්. කොහෙද කියලා තියෙන්නේ? කියලා හුව ඉතින් කියලා තියෙන තැන හරියට නිශ්චිතව මේ හම්බුරන්න කියන්න බැරි නිසා ඒ හම්බුරු එවෙලෙම ගාතාවක් හැදුවලු. ධූමපානං හි භික්ඛූණං නිච්චමේව නවත්තති සීත කාලේච උන්හේච අනුජානාමි භික්ඛෝ කියලා. ඒ කියන්නේ ධූමපානය විජුන්ත නිතරම ගැලපෙන්නේ නැහැ. සීත කාලේ රස්න කාලේ අනුදැන වදාරනවා කියලා කිව්වා. එහෙනම් කියලා ඔළුව වන්ලා ඊට පස්සේ ගියා කියලා සඳහන් වෙනවා. එතකොට අපි හඳුරන්නේ ඒ වගේ මේ මධ්‍යසාර භාවිතය පිළිබඳව කතා කරනකොට දැන් කාලේ මේ විද්‍යාවේ දියුණුවත් එක්ක કૃතිමව විවිධ බෙහෙත් ඖෂධ බෙහෙත් જાති දාලා ඉවර වෙලා මේ ඇත්තටම තියෙන බෙහෙතක් වෙන්න පුළුවන්. දැන් ගංජා කියලා කියන්නේ හාමුදුරනේ එක්තරා බෙහෙතක් නේ. එතකොට දාලා ඉවර වෙලා බෙහෙත් වලින් හදන්නේ හැබැයි මත්වීමේ දේවල්. එතකොට දැන් අපි දන්නවා මේ මත් දැන් මේ අපි වලකින්න ඕන සුරාපානෙන් වලකින්නවා කියලා කිව්වහම මත් වතුර මත් ද්‍රව්‍ය දුම් වැටි සියල් ඔය කියන කුඩු හෙරොයින් ආදී සියලු දේවල්. දැන් අපේ සාමාන්‍යයෙන් දැන් පාමසි වලට ගිහිල්ලා දැන් වෛද්‍ය නිර්දේශයක් නැතුව සමහර කැස්සට වගේ තියෙන සිරප් වර්ග පාමොස් වලින් දෙන්න. මොකද දැන් මිනිස්සු මේකත් බොන්න පුරුදු වෙලා තියෙනවා. ඒ බොන්නේ මත්වීමේ අදහස. මත්වීමේ අදහසයි. ඉතින් අතරත් දැන් එතකොට අපි හන්නේ දැන් මේ ශිල්පතේ කැඩෙනවා. මත් වෙන ද්‍රව්‍ය විතරක් නෙවෙයි. යම් ද්‍රව්‍යයක අර මාත්‍රාව උණාවට වැඩිය ගත්තහමත් මත් වෙනවනේ. එතකොට එහෙම මත්වීමේ අදහසින් මත්ද්‍රව්‍යයක් නොවන දෙයක් වුණත් ඕනවට වැඩිය ගැනීමෙන් මේ ශිල්පදී කඩන්න පුළුවන්. ශික්ෂාපදයේ කැඩෙන්න අනිවාර්යයෙන්ම හේතු වෙන බව පේනවා. දැන් මොකද දැන් මත් ද්‍රව්‍ය කියලා හදාගෙන තියෙන දේවලුත් ස්වාමීන් වහන්සේ සෑම දෙයක්ම ඖෂධනේ. එහෙම. දැන් ওই කාන්සර් කියන දේවල් ඇත්තටම හොඳ ඖෂධයක්. ඊළඟට අබින් කියන දේවල් ඖෂධයක්. ඉතින් මේක මාත්‍රා වැඩිපුර අරගෙන දැන් අපි ගත්තොත් දැන් කිතුල් මල් වලින් ගන්න ඔය තෙලිද්ද නේද? ඒවා සාමාන්‍ය බිස්සුනාට කැපයි. දැන් හාමුදුරු මතක් කළ විදිහට අරිෂ්ඨ අරිෂ්ඨ ගන්න නේද? ඒ වැඩියෙන් ගත්තොත් ඒක වැඩියෙන් ගත්තොත් ඉතින් ඒක ඒ අදහසක් ඇතිව මත්වීමේ අදහසින් ගත්තොත් ඒක ඒ ශික්ෂපත් ශික්ෂපත් සමහර වෙලාවට ලෙඩේසුව කරගැනීමේ උවමනාවෙන් මේ අරිෂ්ඨ දැන් ලෙඩේ අමාරු හොඳටම දැනිලා මේ අරිෂ්ඨ මේකට ගුණයි කියලා හිතලා අරිෂ්ඨ වැඩියෙන් බොනවා. වැඩියෙන් බීලා මත් වෙනවා. එහෙම වුණොත් එතන ශිල්පදේ කැඩෙන්නේ නැහැ. එහෙම වුණොත් ස්වාමීන් වහන්සේ ඒසික පදේ කැඩෙන්නේ මොකද ඒ මත් වීමේ අදහසක් නැහැ ඒ එහෙම මත් වෙන්න අදහසක් නැති හින්දා ඒ චේතනාව තමයි. එහෙ. එතකොට අපි හඳුරන්නේ දැන් මත් වීමේ අදහසින් සාමාන්‍ය සම්ප්‍රදාය තුල මද්ද්‍රව්‍යයයි හඳුනාගන්නේ නැති දෙයක් උනත් වැඩිපුර භාවිතා කිරීම තුල ශිල්පදේ කැඩෙන්න පුළුවන්. පුළුවන්. ඒතර බක්කේ උත් ඔව්. දැන් අපි දන්නවා බත් මතය කියලා එකකුත් තියෙනවා නිකන්තරනේ. ඔව්. නේද? දැන් වැඩියෙන් බත් කෑවහම දැන් වැඩියෙන් බත් කන්නේ පෙරේත කමට නම් ඒකේ ගැටලුවක් නැහැ. ඒක මත්වීමේ අදහසින් කෑමක් නෙවෙයි. හැබැයි බත් කාලත් මත්විය හැකියයි හිතලා ඒක කෑවොත්. ඇත්තටම දැන් බත් කෑමෙන් මත් වෙන්නත් පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ මදය ප්‍රමාදය කියන එක අපි දැන් කල්පනා කරොත් මිනිස්සු මේ තමන්ගේ තියෙන තාන්න මාන්න මුලාමතක මිනුත් මත් වෙනවා. ඒකත් මත් වීමක්. එහෙමයි. අර පුංචි කතාවක් තියෙන්නේ අර රජ කෙනෙක් අර මොනවාද ගෙඩි, දෙබර ගෙඩි. කාන්තාවක් දෙබර ගෙඩි ඔළුවේ තියාගෙන විකුණ විකුණ යනවා. ඉතින් මේ කතා අහලා රජුරෝ බලනවා බොහොම සුරූපී කාන්තාවක්. ඉතින් මෙයා සස්සාමික අස්සාමික භාවය දැනගෙන මෙයා විවාහ වෙලා නැති කෙනෙක් බව දැනගෙන අග්‍රමහේශිකාවක් කරගන්නවා. දැන් මේ අර දෙබරගෙඩි විකුණපු කාන්තාව දැන් රජුරුවන්ගේ අග්‍රමහේශිකාව. දවසක් රජුරුව මේ රම් පැටිය තියාගෙන අර දෙබරගෙඩියක් කනවා. දෙබරගෙඩි ටිකක් කනවා පුංචි පුංචි දෙඩි වර්ගයක්. අර දේවිය ඇවිල්ලා අහනවා රජතුමනි මේ ගෙඩි වර්ගෙ මොනවද කියලා. එතකොට රජුරන් හොඳටම චේන් තියනවා රජුරු කියන අරඹෝලුවේ තියාගෙන <laughs> දෙබර දෙබර කිය කිය එහෙම කරනවා නිකුණ පුතා මම නිකන්නේ කියලා ඉතින් ගෙදරින් බැහැර කරනවා ඉතින් අන්තිමට ඒ ජාතක කතාවක් ඒ ඒ පුරোহিතයාගේ උපකාරයෙන් අන්තිමට එයා බේරෙනවා ඉතින් අර එතනක් ඇත්තටම තියෙන මත්වීමක් ඒ තමන්ගේ අර තමන් හීනකින්වත් හිතපු දේවල් ලැබෙනකොට මිනිස්සු මත් ධනයෙන් මත් වෙනවා බලයෙන් බලයෙන් මත් වෙනවා උගත්කම උගත්කම ප්‍රසිද්ධියෙන් ඔය කොච්චර මත් වෙනවද එහෙම හැබැයි මේ මත් වීම ඒක මෙතෙක් අදාළ නැහැ මේ සිල්පදේ කැඩෙන්නේ නැහැ ඉතින් එහෙ එතකොට අපි දැන් අර බත් මතය කියන එක වැඩිපුර බත් කෑවොත් මත් වීමේ අදහසින් එයද සිල්පදේ කැඩෙන්න හේතුවක් වෙනව නේද බත් කෑවොත් නම් ඒ කියන්නේ මත් වීමේ අදහසින් නිකන් බත් කලා නෙවෙයි. <laughs> ඔව් ඒක නයි ඉතින් ආස්පරයක් හදාගෙන ඉතින් සාමාන්‍ය බත් කොච්චර කෑවත් ඒ ඔය කියන සුරාවෙන් එන මතයක් එන්න විදිහක් නෑ. නමුත් ඕදන සුරා කියලා එකක් තියෙනවා. ඕදන සුරා එකනේ අර ආස්පරයක් ඇදියට එහේ දැන් ඒක බත් ශරීරය තුල පැසවලා තැම්පත් වෙලා ඒ තුල ඇති වෙන ශාරීරික වෙනස්කමක් වෙන්න පුළුවන්. ඔව්. අදහස තිබුණොත් මේකෙන් දැන් ආහාරයක් හොයාගෙන අපි කොහොමහරි රට ඉදි වර්ගයක් හරි නිදි වර්ගයක් හරි එයා එක හොයාගෙන මේකෙන් මත් වෙනවා කියලා හොයාගෙන ඒ දේ අනුභව කළොත් අනිවාර්යෙන් ඒ අදහසින් ඒ අදහසින් ඒ සිකපදේ කැඩෙනවා. එතකොට දැන් අපි තවත් දෙයක් දැනගන්න ඕනේ. මේ ප්‍රායෝගිකව මේක ගලපන්න ඕන හින්දා මම මේ ප්‍රශ්න අහන්නේ. දැන් බුලත් විත කනවා සමහර. දැන් බුලත් ඕනවට වැඩිය කෑම හුණු පුවක් දුම්කල ඕනවට වැඩිය කෑවෝ. දැන් දුම්කල විශේෂයෙන් දුම්කල කියන්නේ සිගරට් වලක් ඇතුළේ මත් වෙන එක. ඒ වගේ දේවල් කෑවොත් සිල්පදේ කැඩෙනවද මොකද්ද වෙන්නේ? දැන් එතනත් ස්වාමීන් වහන්සේ මෙතන චේතනාවමයි අපි හිතමු කෙනෙක් පුරුදු වෙලා ඉන්නවා මේ බුලත් පිටට මොන මොන හරි දේවල් ටිකක් දාලා කනවා. ඒ සම්ප්‍රදායික තියෙන දේවල් හරහා තව වැඩි පුරුදුම් කළ වැඩියෙන් කාලා එයා මේ මත්වීමේ අදහසින්ම මේක කනවා. එහෙනම් මේ සමහරවිට මේ සික්ඛාපද සික්ඛාපදේ කැඩෙන්න පුළුවන්. මොකද එයා දන්නවා මේක කාපහම හොඳට පදම එනවා කියලා. ඉතින් එහෙම අදහසකින් කෑවොත් එතකොට අපේ හන්නේ දැන් දුම් කළ දැම්මහම මත් වෙනවද නැද්ද සාමාන්‍යයෙන්? මං බුලත්ට බලන්න නමුත් දුම්කල දැන් අපි දැන් කංශ වුණත් බෙහෙත් වලට ගන්නවා. එතකොට දැන් දුම්කල පොඩ්ඩක් දාලා බුලත් පිට කෑවට එහෙම ලොකු මේකක් වෙන්නේ මොකද දැන් ඔය තර්කයේ යටතේ කෙනෙක් ඉන්න පුළුවන් අර මධ්‍යපමාද කතාව මොකද මද පමණට යත්තාට ගැටලුවක් නැහැ කියන මත් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ නේ සම්හස මේ මධ්‍ය පමා දත්තානා කියන අපි පද තුනම තෝරගත්තොත් මධ්‍ය මේ මදය සමාද කියන්නේ ප්‍රමාද ස්ථාන කියන්නේ හේතු ස්ථාන ඒ කියන්නේ ඒවත් ඒකට ස්ථානය තමයි මේ මත්පැන් පානය. ඒක ඒකට සම්බන්ධ කරගන්නවා නම් ඒක කිසිම භාෂා ඥානයක්වත් ධර්මඥානයක්වත් මුකුත්ම නැති කෙනෙක් වාසියට අරව ගන්න එකක්. ඉතින් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට අතට බත් උනත් ඒක මොනම මොනවා හරි ආහාරයක් උනත් මත්වීම පිණිස එයා දන්නවනම් මේකෙන් මත් වෙනවා. දැන් නොදැනගෙන ඉතින් කනවා. කාලා මත් වෙන තේක් කරන්න දෙයක් කරන්න දෙයක් නැහැ. ඒකකොට මේ දැනගෙන බුලත් වෙත හරිය මොන යම් දෙයක් හරිය මේකෙන් මත් වෙනවා මට මේකෙන් මේ එයා සුරාවෙන් බලාපොරොත්තු වෙන දේ. දැන් මම දන්නා සමහර අවස්ථාවල මේ ඔය අරිෂ්ඨ දැන් කාලේ අපේ ශපකරුවෙක් හිටියා. ඉතින් මේ ශපකරුවා ඉස්සර මේ ඔය ආරාණ්‍ය වල පන්සල් වල ලැබෙන්නේම අරිෂ්ඨ. අරිෂ්ඨ. මිනිස්සු හරියට ඔක පූජා කරනවා. මිනිස්සුන් බලන්නේ නිරෝගී සම්පත්තිය බලාගෙන. ඉතින් අරිෂ්ඨ ගොඩ ගහලා තියෙනවා. දැන් මේ කැපකරුවා මේ හරි අමාරු. දැන් අපිට කියන්න බෑනේ මගේ මේ හරි අමාරු. හැම බලපුවම හැම ස්වාමීන් වහන්සේ නමගෙන් මේ අරිෂ්ඨ ගන්නවා. ඉතින් අරිෂ්ඨ අරගෙන හොඳට මේක බොනම. එයා බොන්නේ බලපුවම මේ සුරාවට මේ මේ ඒ අදහසින්. ඒ අදහසින්. මත් වීමේ අදහසින්. ඒ නිසා එහෙම බිව්වොත් ඒ සුරාපාන ශික්ෂාපදේ කැඩෙනවා. එහෙයි. එතකොට දැන් මත්වීමේ අදහසින් උනත් බුලත් කෑවොත් ඒ තුලත් සුරාපානයේ සිල්පදේ කැඩෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් බුලත් කොලයක් අරගෙන පුවක් ටිකක් එක්ක කටේ ඉඳුල් ගඳ යන්න වැළඳුවා කියලා ඒක සිල්පදේ කැඩෙන්න හේතුවක් නෙවෙයි. නමුත් සමහර අය ඉන්නවා මේ ඒයටම ඇබ්බැහි වෙලා. කටේ තියාගෙනත් නිදා ගන්න ඉන්නවා සමහර වෙලාවට. ඒක නැතුවම බැරි තත්වයකට පොද. ඒකත් එක්තරා විදිහක මත්වීමක් තමයි. මත්වීමක් තමයි. ඒත් අතර එක මහා අනවශ්‍ය බැහැීමක්. මොකද දැන් සමහරු කියන්නේ මේ මට බත් නැති වුණත් ඉන්න පුළුවන්. මොනවා නැති වුණත් ඉන්න පුළුවන්. හැබැයි බුලත් නැතුව නම් මට ජීවත් වෙන්න බෑ කියලා තමන්ගේ කටින්ම කියන තත්ත්වෙට මිනිස්සු මේකට හැබැයි වෙලා තියෙනවා. ඒක ඉතින් අපි අපේ සඳුරු ප්‍රවේශයේ ගනිද්දිම සිහිපත් කළා මේ සුරාපානය සම්බන්ධයෙන් මේ මජ්ජ පමාද ඨාන කියනවා තමයි. එතන මජ්ජ කියලා කියන්නේ මොකද්ද? පමාද කියන්නේ මොකද්ද කියලා හරියට සරලව කිව්වොත්. මජ්ජ කියන්නේ මතක වීම, පමාද කියන්නේ ප්‍රමාදය මොකද්ද? මදේ කියලා කියන සාහවතුනේ මත්වීම. කායිකව ඇතිවෙන මත්වීම. කායිකව ඇතිවෙන මත්වීම. හරි වැදගත් සම්මතය වගේ මතක කායිකව මත්වීම තමයි මදේ. එහෙමයි. ප්‍රමාද කියලා කියන්නේ ඇත්තම දැන් කායිකව මානසිකව අපිට ගන්නත් පුළුවන්. මානසිකව වෙන මේ අර මත්වීමට තමයි මෙතන ප්‍රමාද කියලා කියන්නේ. ඒ කියන්නේ කුසලයේ කියන අපිට සෑහෙන දුරට යන්න පුළුවන්. යන්න පුළුවන් එහෙම. ගැඹුරු වචනයක්. නමුත් මෙතනදී අපි මානසිකව පරිහානියකට පත් වෙනවා. ඉතින් අපිට ඒක ඒ ඒ කියන්නේ ප්‍රමාදක දැනන්න පුළුවන්. මධ්‍යසාර භාවිතය කියන එක පුද්ගලයා කායිකවත් මානසිකවත් දෙයන්ශෙන්ම පිරිහෙවන බරපතල වැරදි ක්‍රියාවක්. වැරදි ක්‍රියාවක්. එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් මේ වගේ භයානක දෙයක් දැන් අද කාලේ වෙනකොට ඊටාම ශීඝ්‍රයෙන් ලෝකේ පුරාම පැතිරලා යන මද්දසාර දැන් හෙරොයින් ඒකේ කයිස් කියයි සීස් කියයි ඒකේ කොකේන් කියයි විවිධ ඊළඟට ඩාන්සින් ටැබ්ලට්ස් කියලා දැන් තියෙනවලු මේ මාධ්‍යවල සඳහන් වෙනවා විශේෂ සාදවලට මේ ප්‍රධාන තරු හෝටල් වල පාවිච්චි කරන සම්මාස අතරම දැන් මේ පාසල් වල පවා දැන් දෙමව්පියෝ වෙලා කියන ඒ පාසල් ඉදිරිපිට ඔය සමහර ලොසින්ද අද මේ විකුණන විශේෂයෙන්ම මේ අන්තර් මේ ජාත්‍යන්තර පාසල් දරුවන් බොහොම තදින්ම ඇබ්බැහි වෙලා තියෙනවා. දැන් පාසල් අපේ හඳුතු වගේ පාසල් ළමයින් පව අහු වෙනවා දැන් මේ ඒවා බෙදා හරින අයවවටපත් වෙලා තියෙනවා. ඒතර දැන් මේ මධ්‍යසාර භාවිතේ බොහොම නවීකරණය වෙලා එක එක මෝස්තරවල විලාසිතාවල විදිහට එනවා. ඒතර මේක ආරම්භය ගැන අපි කල්පනා කළොත් කොහොමද මේ මේ මධ්‍යසාරය අසංගතේ ලෝකයට ආවේ කියන එක පිළිබඳව විග්‍රහයක් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ මේ ජාතක පොතේ තියෙන කුම්භ ජාතකය කියලා ජාතකයක්. කුම්භ කුම්භ ජාතකය. මේ ජාතකයේ තියෙන මේ සුරාව ආරම්භ වෙච්ච මුල්ම අවස්ථාව. සුරා කියලා වැද්දෙක් නේද? යාගේ නම සුරා. එහෙම. ඒකෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. ඉතින් මේ සුරා කියන වැද්දා දවසක් කැලේට යනකොට ඉතින් කැලේ ඉන්නකොට මෙයා දකිනවා ගස් බෙනේක අඩි අඩි දෙක තුනක් ලොකු ගස් බෙනයක්. ගස් බෙනේක කුරුල්ලෝ ආදී සත්තු මේ ගස් බෙනේ වතුර බොනවා බීලා ටික වෙලාවක් ගිහලා කලාන්ත දාලා වැටලා වගේ ඉන්නවා. ආපහු බොහොම සතුටින් මේ ටික වෙලාවක් ඉඳලා ඉතින් පය දෙකක් ඉඳලා ආපහු මේක ගෙගිලිලා යනවා. මේ මිනිස්සයා කල්පනා කරනවා මේ ගස් දෙනේ තියෙන වතුර දිව්වහම මේ කුරුල්ලෝ ආදී සත්තු මේ විදිහට විකෘති වෙලා ආපහු වෙනස් මේ හොඳ තත්ත්වයටපත් වෙනවා. එහෙනම්. මෙයා ගිහලා ගස් මේ බලනකොට අතු පාට වතුර. එහෙනම්. එතෙන්ට එතන තියෙන ಜಾති දේවල්, නොයෙක් දේවල්, ගස්වල තියෙන ගෙඩි, මල්, කුරුල්ලෝ ගෙනල්ලා දාන දාන දේවල්, කුරුල්ලෝ සමහරලාට කුඹුරු වල ඇල් සහල් එතන කාලා එතන ඒ වැටෙන දේවල් ඔක්කොම අර දෙයට වැටෙනවා. කුරුල්ලන්ගේ වතුරු හිමත් වැටෙනවා. කුරුල්ලන්ගේ වතුරු මල පහ සියල්ල වැටෙනවා. ඒ සමහර ලාට පුංචි පුංචි සත්තු පවා මේකට වැටෙනවා. දැන් කසිප්පු හදන කොටත් එහෙම වෙනවා කියනවනේ. ඒ වගේ දැන් මේකට ඔක්කොම වැටිලා මේක හොඳට අර ගස් දෙනේ තියෙන මේ වතුරට මේ જાති ටික වැටුණා මේක අර උඩ සූර්ය රශ්මයට මේක හොඳට පැසවනවා. මේ අර සත්තු වතුර හොයාගෙන යනකොට මේ වතුරක් ඉතින් ඒ වතුර බීපුවාම සත්තු මත් වෙනවා. මත් වෙලා වැටිලා ඉඳලා ආපහු ඉදිරියලා යනවා. ඉතින් මේ වැද්දා සුරා කල්පනා කළා සුරා කියන මනුස්සයා මේක පානය කරාට ප්‍රශ්නයක් නැහැ. මාත් ටිකක් බොන්න ඕන කියලා මෙයා ටිකක් බොනවා. මේ වැටිලා ඉඳලා ආපහු නැගිටලා යනවා. මෙයාටත් මේක බිව්වහම මත් වීමක් වෙනවා. ඉතින් මෙයා අන්තිමට මෙතන දවස් 3-4ක්ම නැවතිනවා. නැවතිලා මත් පුච්ච කරන කනවා අරක බොනවා. ඉතින් මෙයා මේකට ඇබ්බැහි වෙනවා. මෙයා කල්පනා කරන මේක හොඳ පානයක්. මෙයා උණ බටයකට අරගෙන ටිකක් එතන තාපසෙක් වගේ කියලා මකට වරුණ වරුණ වරුණ තාපසයා. මේ වරුණ තාපසයාත් එක්ක මේක දෙන්නත් එක්ක එකතු වෙලා මේ මේ මේක හොඳ පානයක් කියලා බොනවා. ඉතින් මේක තමයි සුරාවේ ආරම්භය. සුරා වරුණි. එහෙනම් වරුණි කියලා වරුණි පානය කියලා කියන්නේ පෙළඹෙනවා සුරා පානය කියන්නේ මේ බලගෙන යනකොට මේ වැද්දෝ පටන් ගත්ත වැඩක් නේ. වැද්දෝ පටන් ගත්ත වැඩක්. එහෙමයි. එතකොට මේ මේක තමයි සුරාවේ ආරම්භය. ඉතින් මෙතන ඉඳලා මේ දෙන්න එකතු වෙලා ඊට පස්සේ දැන් මේක දැන් හොඳ මෙතනට මේක දැන් අත්බැහි වෙනවා. දැන් අද කාලේ මිනිස්සු ඒ අත්බැහි වෙනවා වගේ තමයි. අන්තිමට මේගොල්ලෝ එක එක රාජ්‍යයන් වලට ගිහිල්ලා මේක හඳුන්වලා දෙනවා. මේ හොඳ පානයක් තියෙන මේක හිමාලේ තියෙන මේ නැත්තම් මේ වගේ කැලේ තියෙන. ඉතින් රජවරු අත්බැහි වෙන රජවරුත් මේකට හුරු වෙනවා. එක රාජ්‍යයක් අපි හිතමු සාකේතේ. ඉතින් ඒක සම්පූර්ණ විනාශ වුණා. මොකද මිනිස්සු වැඩට යන්නේ නැතුව ගියා. වැඩ කරන්නේ නැහැ. ඉතින් කර්මාන්ත නැහැ. මේකට හුරු වෙලා. අන්තිමට ඒ රාජ්‍ය ඉවරයි. මේගොල්ලෝ එතනින් පයින් තව රාජ්‍යයකට යනවා. ඒ රජුරු අල්ල ගන්නවා. ඒ රජුරුවන්ටත් මේක හුරු කරනවා. එතන පිරිහෙනවා. අන්තිමට සර්ව මිත්‍ර කියන රජුරුව ළඟටත් ගිහලා මේගොල්ලෝ මේ පානේ ගැන හඳුන්ලා දෙනවා. බලන්න මේ අද කාලෙත් ඔක අපිට පේන ওই විදිහට මේක යන්නේ සමහරවිට හොඳට ඉන්න මිනිස්සු මේ චුට්ටක් මේ පාටියකට ගිහලා මේ පොඩ්ඩක් ගත්තර මොකද වෙන්නේ කියලා මේ එහෙම තමයි මේකට ඇබ්බැහි කරන්නේ. සහ දැන් පුවත්පත් දැන්වීම මාධ්‍ය විද්‍යුත් මාධ්‍ය වල දැන්වීම තුළ විශේෂයෙන්ම දුම්බටි සහ මධ්‍ය සාර ද්‍රව්‍ය විකුණන ආයතනවල බොහොම උත්කර්ෂවත් විදිහට ඒව බොන අයව මේ බොහොම ඉහළ තලයේ අය හැටියට හඳුන්වලා දීලා හඳුන්වන ඒ වගේම සමාජයේ යම් ප්‍රසිද්ධියක් හදාගත්ත අය තමයි ඒවට ගන්නෙ. අනිත් අය බලනවා මේක තමයි ලොකුම දේ. දැන් සමහරව අද කියන්නේ රෙඩ් වයින් වගේ දේවල් මේ සෞඛ්‍ය සම්පන්න භාවයට හරි හොඳයි මේ දවසට විදුරුවක් ගන්න ඕන. ඔහොම කතා හදාගෙන ඉන්නවා ඉතින් මොන ක්‍රමයකට. ඒක එහෙම ගන්න ගිහලා තමයි අන්තිමට මොකද දැන් ඒ වෛද්‍යවරු බටහිර වෛද්‍ය විද්‍යාවෙම තියෙනවා දවසට පැය එකමාරක් විතර වේගෙන් ඇවිදින්න කියලා. මේ ඔය හදවත් හොඳට ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්නේ අර වයින් එක ගන්න තමයි ගොඩක් අයගේ කැමැත්ත. නමුත් එතන තියෙන ලෙඩේ හොඳ කරගන්නට වැඩිය ඒකට තියෙන අර ගිජුකම නේද? ගිජුකමයි. ඉතින් සම්හාස දැන් මේ කතාවේ අවසන් භාගයට ගත්ත අපිට ලොකු ආදර්ශයක් ගන්නත් පුළුවන්. අන්තිමට මේ මේ කියන රජුරෝ සරුව මිත්‍ර මට මතක හැටියට මේ රජුරවන්ටත් දීලා මේක පුරු කරනවා. මේ පානෙ දීලා මේ අවස්ථාවේ මේ රජුරෝ බොහොම කල්පනාවෙන් ඉන්නේ. එයාගේ බුද්ධියන්සෝදවල. ඉතින් අර මේගොල්ලෝ අන්තිමට මොකද කරන්නේ? දැන් හිමාලයටම යන්න මේක කරදරන්නේ ගේන්න. මේගොල්ලෝ අර තියෙන જાති එකතු කරලා අර විදිහට හදන්න පුරුදු වුණා. ගමේ හදනවා. ගමේ හදනවා. හදලා දැන් මේකට මේකේ අර පැණි වර්ග උතුරනවනේ පැසවලා. එතකොට සමහරවිට මෙයියෝ ආදී සත්තු මේකට වැටෙන නිසා පූසෝ බලල්ලු ගෙනල්ලා රණුවක පැඳලා මේ මෙතන තියෙනවා උට කෑම දාලා තියලා තියෙන මොකද සත්තු එනකොට සත්තු එන්නේ බලල්ලෙක් බලලෙක් ඉන්න උට ඒ වගේ සත්තු. ඉතින් දවසක් මේ බලනොත් දැන් මේකේ වටේ ඉන්නේ කොහොමද මේ බලලක් මොකද කරන්නේ මේක පොඩ්ඩක් එහෙම ලෙව කනවා. ලෙව බලලා මත් වෙලා අර මුට්ටි වටේ වැටලා ඉන්නකොට මීය ආදි සත්තු වල බලව කනවා අන්තිමට. ඒ සත්‍යයට වැටෙනවා. මේක දැක්කින් දකින්න රාජපුරුෂ රජුවන්ට කියලා මතක් කරනවා මේ රජතුමනි මේක මහා විස පානයක්. ඒ රජුරු එක්කෙනෙක්ට බලනකොට මේ බලන්දු වැටිලා. රජුරු කෙලින්ම මොකද කරන්නේ මේ දෙන්නා හිසක සාදාන්න නියම කරනවා. ඉතින් ඊට පස්සේ හිසක සාදා දහන්න දෙනකොට දෙන්න මරනවා. මරුවට පස්සේ ආපහු රාජපුරුෂය වෙලා කියනවා මේ ස්වාමීන් වහන්සේ දැන් මේ මේ පානෙ දීපු පුරුෂ ආපහු නැගිටලා හොඳට ඉන්නවා. ඉතින් රජුරු හිතනවා එහෙනම් මේක හොඳ පානයක් කියලා. රජුරු බොණ්ඩල හැටි කරගන්නකොට තමයි ඒ සක්දෙවඳු ඇවිල්ලා රජුරු මේකෙන් මුදා ගන්න මේක මහා භයානක දෙයක් කියලා. රජුරුවන්ට ජාතක පාළිය කියනවා ගාථා 24කින් මේකේ ආදීනව ප්‍රකාශ කරන්නේ අපේ මහබෝසතාණන් වහන්සේ. ඉතින් කොහොම හරි ඔන්න ඔතන තමයි ආරම්භයේ ඒ රජුරුව ඒක නැවැත්තුවාට ඒක ලෝකෙන් තුරන් උනේ නැහැ. ඉතින් කොහොම කොහොම හරි ඒක පටන්ගෙන අද දක්වාම මේ සුරාපානය මිනිස්සු විවිධාකාර විදිහට නිස්පාදනය කරගෙන මේක පාවිච්චි කරනවා. එහෙමයි. දැන් අපේ හාමුදුරන්ගේ ඒ පැහැදිලි කිරීම මත ඔබට තේරෙනවා ඇති වනයේ ඉන්න වන වැද්දෙක්ගේ මූලික ක්‍රියාවකින් තමයි මේ මධ්‍යසාරය ආරම්භ වෙලා තියෙන්නේ. ඒ වගේම සප්පු බොන දෙයක් තමයි මේක. ඒ නිසා තමයි මේක බිව්වට පස්සේ ගොඩාක් අය සම්පුන්ගේ තාලෙට වැටෙන්නේ. සම්පුන්ගේ සංග්‍රහ ආදර සංග්‍රහ ලබන්නේ ගොඩක් වෙලාවට බීල වමනේ දාලා ඉන්නකොට මූණ හැම හොදලා යන්නේ බල්ලු ටික ඇවිල්ලා වටේ සමහර වෙලාවට. ඉතින් ඒ தത്വයට දැන් අපේ හඳුරාන්තික මතක් කළා මීයන්ගෙන් බේරන්න පූසෝ ගැට ගහලා තිබ්බහම පූසෝ ඒ මධ්‍යසාර භාවිතා කිරීම තුළ අන්තිමට මීයන්ගේ ගොදුරු බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ தත්ත්වය අදත් ඕනෑ තරම් අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා මේ මධ්‍යසාර භාවිතයේ තුල මොනතරම්නම් හානිකර වසනකාරී තත්වයක් උදා වෙලා තියෙනවද කියන එක. ඉතින් මෙන්න මේ පසුබිමත් එක්ක අපි අපේ හාමුදුරනේ මේ මධ්‍යසාර භාවිතයේ තියෙන ආදීනව පැත්තක් කතා කළොත් මොන වගේ ආදීනවද මේක පාවිච්චි කිරීමෙන් සිද්ධ වෙන්නේ? ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ ආදීනව පැත්ත ගැන හිතුවොත් ත්‍යානිම කරන්න බැරි තරම් ආදීන ප්‍රමාණයක් තියෙනවා මේ මධ්‍යසාරවල. ඉතින් විශේෂයෙන්ම සිංගාලවාද සූත්‍රයේ සඳහන් වෙනවා මේ මත්පැන් පානය කිරීමේ ආදීන. එහෙම. ඊළඟට අපි ව්‍යංගපජ්ජ සූත්‍රය ගත්තත් ව්‍යංගපද්ද සූත්‍රයේ තථාගතයන් වහන්සේ අර දිනුවේ දොරටුයි පරිහානිය දොරටුයි පැහැදිලි කරනකොට උන්වහන්සේ පරිහානිය දොරටු හැටියට පැහැදිලි කළේ ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ පාපමිත්තෝ. ඉතින් ඇත්තටම සුරා දුත්තෝ කියලා තථාගතයන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් මේ සුරාවට ලොල් වුණොත් එයා බලා ඉද්දි පිරිහෙනවා. ඒකට 아무තු අටුවා ටීකා අපට අවශ්‍ය නැහැ. අද මහා හොඳ ඉහළින් හිටපු මිනිස්සු මේ බේබද්දම් බවට පත්වීම නිසා මුළු පෞල් පිටින්ම විනාශ වෙච්ච අවස්ථා ඕනතරම් මේ වර්තමාන සමාජයේ අපිට හොයාගන්න පුළුවන්. ඉතින් තථාගතයන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී වදාරනවා මේ මතට හුරු වෙච්ච මිනිස්සයා බලායිද්දී ධනෙන් පිරිහෙනවා. ඒක අපිට තාම හොඳට පැහැදිලිනේ. එහෙමයි. සම්දිත්තිකානි ධනංජානි කියන. ඒ කියන්නේ බලා සිටියේදී තියෙන ආර්ථිකව එයා පිරිහිලා යනවා. පිරිහිලා යනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ කලකෝලහල වලට දැන් ඇත්තටම අපිට තේරෙනවා හොඳට ඉන්න මිනිස්සු දී ගත්තාම පුදුම විදිහට රණ්ඩු වලට පැටලෙනවා. එහෙම. ඉතින් ඒකකොට තමයි ඒකට යුක්තිය ධර්ම කලහ පවද්දන. කලහ වැඩි කර. ඒ කියන්නේ ඉවුර පස්සේ අසාධාරණෙ පේන්න බෑ. ඒ <laughs> සාධාරණෙමයි හොයන්නේ අසාධාරණෙ පෙන්වන්න බෑ. ඉතින් කොහොම හරි මේ බීමේ ආදීනයක් හැටියට තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්න අවස්ථා ඇති වෙනවා මේ බීම නිසා ඒකට කලහ. සමහරු ඒ කලහ ඇති කරගෙන වීරත්වය ආරෝපණය කරගෙන රණ්ඩු වෙන්න ගිහිල්ලා අන්තිමට ගුටි කාලා ගෙදර ඇවිල්ලා <laughs> බොහොම දුක් තමයි ගිරිලගෙන් තෙල් සාත්තු ආදී ලබා ගන්න අවස්ථා තියෙනවා. ඊළඟට තෙල් සාත්තුට වැඩි විවිධ දෙනෙක් ප්‍රතිප්‍රහාර ලබා ගන්න අවස්ථා තියෙනවා. එහෙමත් තියෙනවා. <laughs> එහෙමයි. එතකොට සාමාන්‍යයෙන් ඊළඟට නෑ අතර මේකේ පේනවා කොච්චර පරිහානියකට වැටෙනවද කියලා අපි දැන් මේක කතා කරනකොට. එහෙයි. ඊළඟට තමන්ගේ සෞඛ්‍යයට දැන් වකුගඩු රෝග දැන් තව තවත් ඔය රෝග ඔය අක්මාවේ රෝග මේ විවිධ රෝගයන්ට මේ මත්පැන් පානේ බොහොම උපකාරී වල තියෙනවා දෙලහපානේ වගේ දුම්පානේ වගේ රෝගානං ආයතනං කියලා. එතකොට රෝගයන්ට ඒක මේ මත්පැන් පහනේ ඒකාන්තයෙන්ම පිටුහලක් වෙනවා. ඊළඟට ලැජ්ජා බය කියන එක බින්දුවට වැටෙනවා. රූපේන නිද්ධාන සිදුවේ මේ මේ කියන්නේ මේ සංගවිය යුතු තැන් ප්‍රදර්ශනය ප්‍රදර්ශනය කරනවා ඒ කියන්නේ සරම උඩටම ඉන්නේ දුවට පස්සේ සමහර අතට අරගෙන සමහරලාට දැන් සමහරුන්ට තමන්ගේ ඇඳුම ඇඳි වස්ත්‍රයේ තියෙනවද කියලා තේහක් නැහැ. ඒ සමහරකට වැදගත් මිනිස්සු සමහරලාට විදුහල්පති වෙරෙන්න කියලා මම කියන්නේ විදුහල්පති කරු කරනවා කියන එක නෙවෙයි. නමුත් විදුහල්පති කෙනෙක් කියන්නේ පාසලක ලොකු ආදර්ශමත් චරිතයක්. ගුරුවරේ ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන කෙනෙක් හැබැයි මේවත් මතට ගිජු වෙලා මේක පාලනය කරොත් ඒගොල්ලොන්ගේ තියෙන අර තරාතිරන් සියල්ලම වැටෙනවා කිසිම ගාණක් නැහැ තමන්ගේ දරුවෝ සමාජයේ කිසි කෙනෙක් ඕනම කෙනෙක් ඉදිරියේ එයා අර විදිහේ ලැබෙනවා. ඒක අපේ මේ විදුහල්පති තනතුර පමණක් නෙවෙයි සමහර ජනාධිපති ජනාධිපතිනි තනතුරේ ඉඳලා පල්ලෙහාට එනකම්ම සමහර තත්ත්වයේ හැලු කරගන්න හැලු කරගන්න මත් අතුර නිසා. දැන් බලන්න බුදුරජාණන් කියන්නේ සාන්දෘෂ්ටිකව ප්‍රායෝගිකව අපිට පෙන්වන දේවල් අපිට කිසි කෙනෙකුට ඒවා නැහැ කියන්න බෑ. පැහැදිලිවම ඒවා ඒ විදිහයි. ඊළඟට තව ගත්තොත් නුවණ බිඳුවට පිරිහිලා යනවා. එහෙම පඤ්ඤාය දුබ්බලීකරණය කියනවා. පඤ්ඤාය දුබලීකරණයට නොවන කියන එක බිඳුවටම වැටෙනවා. ඊළඟට කීර්තිය නැත්තකන නොවන කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද ආන්දරනේ? නුවණ කියලා කියන්නේ අපි එතන සාමාන්‍ය මනුස්ස යමක් තේරුම් ගැනීම හැකියාව දැන් අපි දැන් අපි මෙතන මේ අර ප්‍රධානම මේ ප්‍රඥාව කියනව නෙවෙයි අර උද්‍යත්ත ගාමිනී ප්‍රඥා කියන එක නෙවෙයි නෙවෙයි සාමාන්‍ය සාමාන්‍ය වුණුන් තේරුම් ගැනීම තේරුම් ගැනීම අපි ඉන්නවනේ ගම්වල වුණත් සමාධිය ඉන්නවා යමක් තේරුමක් තියෙන අන්න ඒ වගේ අයගේ නොවන මෙහා මේ නිකන් කියලා තින් අර තිවිච්ච දැන් ලොකු කතන්දර නමුත් අර වගේ දෙයක් ස්වාමීන් වහන්සේ නමක් වුණා ස්වාමීන් වහන්සේලා මත්තතුර පානය කරනවා කියලා දැන් අද ඔය කතන්දර එකක් කියන අහන්න ලැබෙනවා ඇත්තටම අපි ගිහි හරි පැවිදි හරි මේකෙන් කාටවත් බේරිලක් නැහැ. මදේට ප්‍රමාදයට ඒකාන්තයෙන් හේතු වෙනවා. ඇත්තටම ගිහියන්ට සුරාමේරේ මධ්‍යපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාධිහාමී කියලා මේක කියවන විත්තුන් වහන්සේලා බොනවා නම් ඒක හරිම අසාධාරණයක් ඒ වගේම ඒක වචන වලින් කියන්න බැරි තරම් මහා පිළිකුල් සහගත දෙයක් අපි එකක් අවධානය අපි මේ ගිහියන්ටම කියනනේ කාටත් මේ මත්පතුර පාවිච්චි කරන කවුරු හරි ඉන්නවා නම් ඒ අය ඇත්තටම අපි මේ පංචිල් ගත්තාම ගිහි පැවිදි භේදයකින් තොරව තොරව ඒ හැමෝටම පොදු දේවල් හැමෝටම පොදු දේවල් ඒකට ඒක උල්ලංඝනය කරනවා නම් හැමෝම වරදට අහු වෙනවා අනිවාර්යෙන්ම අපි හැමදෙරන්ගේ අවසරය තියෙනවා නම් මට අවසරයි මේ ওই පඤ්ඤාය දුබ්බලීකරණී කියන තැනදී මේ නුවණ මොට කරලා දානවා බුද්ධිය විකල් කරලා දානවා කියන එකට කතාවක් කියන්නම් මේ මම අපේ දවසක් මීට අවුරුදු ගණනාවකට කලින් අපේ මෑණියන් අසනීප වෙලා අම්මව බලන්න මාතර ගියා. ඉතින් මාත් එක්ක මේ තරුණ පිරිසක් ගියා අපේ තරුණ පිරිමි ළමයි පිරිසක්. ඒ අයට වුණ උනා මේ මාතර ගියාම පොල් හේනේ මූදේ නාන්න. ඉතින් එයා එකන් ගිහිල්ලා මූදේ නාන්න දීලා මම වාහනේට වෙලා ඉඳිද්දී මම දැක්ක ලොකු බස් එකක් ආවා තරුණ ළමයි ඉන්න අවුරුදු 16 25 වගේ වයස සීමාවල් ළමයි. ඒ ළමයි බස් එකෙන් බැසේම ලොකු බියර් කේස් එකක් අල්ලගෙන වීමෙන් තියලා. ඉතින් දැන් මේ ළමයි සමහර බෝතල් කටේ ගහගෙන බොනවා. බීල වල හඳක ෆුට්බෝල් එකක් ගෙනල්ලා තිබුණා අපි හැන්නේ. ඒ ෆුට්බෝල් එක දැන් ගහනවා. සමහර උඩ පැනලා බෝලෙට ගහන අනිත් පැත්තට ඇදගෙන වැටෙනවා. දැන් තන නෑ මේ කටේ. ඉතින් ওই බෝලේ ඔහොම සෙල්ලම් කර කර ඉඳිදී ළමයි අතරේ ඒක එක්කෙනෙකුගේ ප්‍රහාරයකින් බෝලේ පෙරලීගෙන මං ගාවට ආවා. අවුරුදු 18ක 20ක විතර ළමෙක් දැන් වැනි වැනි මේ බෝලේ ගන්න එනවා. වැඩි දුර නෑ අවුරුදු අඩි 35ක් විතර වගේ දුරක් තිබුණේ. මේ ළමයා භාගය දුර ඇවිල්ලා ඒ ඉතිරි ටික එන්න පණ මදි. මට කතා කරලා කියනවා මචං ඔය බෝලේ දාපන්කෝ කියලා. <laughs> එතකොට මම බැලුවා මේ රැවටිලා මේ දැන් අද පැෂන් එකටත් අට්ටි ගන්නවනේ සමහරව. ඒ හින්දා මේ අඳුර ගන්න බැරුව මේ සිවුරු පොරවගෙන ඉන්න වික්ෂුන් වහන්සේ නමක් අඳුන ගන්න බැරි තරමට අර තැනත්තගේ ප්‍රඥා මොට වෙලා තිබුණේ. ඉතින් මධ්‍යසාරයේ ආදීනයක් විදිහට ඒක සඳහන් කරන්න පුළුවන් අපහන්න. ඊළඟට සාම්බ්‍රාන්තික අවසාන කාරණයට සිංහලවාස සූත්‍රය සඳහන් වන්නේ කීර්තිය බිඳුවටම වැටිලා යනවා. එහෙමයි. ඉතින් ඇත්තටම මේ කීර්තියක් තියෙනවා නම් ඒ දැන් තථාගතයන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලෝ බඹලෝ දක්වා විහිදී ගියේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණගෝසාව ඒ විදිහට හැම මුළු පලාතෙම විහිදලා ගියේ ඔය කියන දුක්චරිත නැති නිසා. එහෙමයි. එතකොට යම් කිසි කෙනෙකුට කීර්තියක් වෙනවා නම් දැන් අපි අද සමාජය පිළිගන්න සමහර දේශපාලන ක්ෂේත්‍රයේ හරි කලා ක්ෂේත්‍රයේ හරි ඊළඟට මේ ප්‍රෝජිතයන් හරි කවුරු හරි කෙනෙක් බොනොන් අන්නහවලා බොනෝ මහ වේබද්දෙක් කියලා සමාජගත වුණොත් ඒක මහා මේ කීර්තිය කියන එක තිබ්බ හැම දෙයක්ම නැති වෙන්න ඒක හේතු වන්නේ ඒක ඒක ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි පුද්ගලයා නියෝජනය කරන ඒ ජන කොට්ටාසයටම හරියට කරන හානියක් හරියට හරියට දැන් පාර්ලිමේන්තුවේත් මධ්‍යසාර භාවිතා කරන කුඩු ගහන අය ඉන්නවා කියලා යම් යම් ආందోලනයක් තිබුණානේ ඒ නිසාම ජනතාව අතරේ ඇති වුණානේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම අයින් කළා දාන්න ඕන කියන කතාව. ඒ වගේ භික්ෂු සමාජය උනත් කවුරු හරි ආමුදුරු කෙනෙක් දෙන්නෙක් හරි ඔය වාගේ තත්වයකට බැහැ වුණාම ඒ ඒ තුල චෝදනාවට ලක් වෙන්නේ එක හාමුදුරු කෙනෙක් නෙවෙයි. සමස්ත සංඝයාටම දොස් කියන ස්වාමීන් වහන්සේම කියනට මතක් වුණේ අර හැමදාම රා බෝතලයක් කරගෙන මිනිස්සෙක් හැමදාම රා අරන් යන්නේ බෝතලේ. ඒ මිනිස්සු දවසක කිරි අරන් ගියාට එදත් හිතන්නේ රා අරන් යනවා තරජන යනවා කියලා. ඒ නිසා මේ අර ඒ ස්වාමීන් වහන්සේ කියපු කතාව 100%ක්ම හරි. මොකද යම්කිසි ප්‍රධානී ඒ වැඩේ කරනකොට ඒ ආයතනයම ඒ ඒ පරිසරයම ඒ පිළිකුලට භාජනය වෙනවා. භාජනය වෙනවා. එහෙමයි අපේ හඳුරන්නේ එතකොට දැන් මේ සුරාපාන මේ අපාය මුඛයක් හැටියට සඳහන් කරනවා නේද? අපාය දැන් ඇත්තටම එතන අපාය මුඛයක් ඒකාන්තයෙන්ම අර දස අකුසල කම්ම පතවලට නම් සුරාපානය දක්වලා නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ දැන් සුරාපානය ගත්තාම අනිත් කර්මපතවලට කෙලින්ම පාර හැදෙනවා. එහෙයි. දැන් සුරාපානය පාවිච්චි කරනවා කියන්නේම පන්සිල් විදියට ගත්තොත් හංග අනිත් සිල්පද හතරම කඩන්න මූලික හේතුවකුත් කඩන්න මූලික හේතුව තමයි අය මදේ ප්‍රමාදේ ඇති වෙලා ඉතින් ඇත්තට ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා විශේෂයෙන් කාමයේ වර්ධ වෙච්චීමට දැන් ප්‍රඥාව දුර්වල වෙනවා කලයුත්ත හලයුත්ත තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ හැබැයි අපාය දැන් මෙතන කර්මපත වලට ගැනුනේ නැතුව ප්‍රතිසන්දියක් හැටියට පෙවුනේ නැතුවට මේ සුරාපානය නිසා සියලුම අවීචි මහ නරකෙ උපදින්න මාර්ගය හදා ගන්නවා. ඊළඟට ත්‍රිසං අපාය උපදින්න මාර්ගය හදා ගන්නවා. ඊළඟට අනෙත් සියලුම අකුසල ධර්මයන්ට ප්‍රවේශයට මූලස්ථානය තමයි මේ සුරාව. ඒ නිසා සුරාව කියන එක හරියම භයානකයි. දැන් අපි ගත්තාම බුදුරජාණන් වහන්සේ ඒකයි දැන් ගිහියන්ට ගිහියන්ට තථාගතයන් වහන්සේ පංචිල් වලින් ඒ සුරාව නැවැත්තුවා. ඊළඟට දැන් පොයේ දවස් සීල සමාදන් වෙන අවස්ථාව වුණත් උපසත අටාංග සීලෙන් දස සීලෙන් සාමණේර ස්වාමීන් වහන්සේට සාමණේර සීලෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේට උපසම්පදා සීලේ පාතිත්‍යයක් හැටියට දේශනා කළාට මේ හැම තැනින්ම සතාගතයන් වහන්සේ මේ අප්‍රමාදී මාර්ගයේ මේ ධර්ම මාර්ගේ ගමන් කරන කෙනාට ලොකුම බාධාවක් ලොකුම ආවරණයක් හැටියට මේ සුරාව දේශනා කරලා තියෙනවා. එහෙම. අපි අහන්න තවත් පොඩි දැන ගැනීම මේකට ඍජුවම අදාළ නොවුනත්. දැන් പ്രേත ලෝක තියෙනවනේ. പ്രേත ලෝකවල. මේ ප්‍රේතයෝ මේ මද්දසාර භාවිතා කරනවා. දැන් මොකද අපි දැකලා තියෙනවා සමහර පෙරේත තටු හදනකොට ඒක තමයි. එහෙම තියෙන ස්වභාවයන් සමහර විට പ്രേතයෝ දැන් ප්‍රේතයන්ට තියන්නේම එහෙම බොහොම ප්‍රියජනක දේවල් නෙවෙයි කැමත නේද? දැන් ඔක ඇත්තටම දැන් අපේ සමහරකට ගම් සමහර ගම්මාන තියෙනවා. දැන් බලන්න ඉතින් ඒවා අපි නොදැනුවත්වම කරපුවහම සමහර දේවල් අපි පුංචි කාලේවත් දැකලා තියෙනවා. කෙනෙක් මැරුණාම හත් දවසේ දානෙත් දෙනවා. හත් දවසේ දානෙත් දීලා එළියේ තටුවක් ගහලා එයා කැමති જાති කියා මේ එක එක දේවල් පොඩ පොඩ ඒ දේවල් හැමදේම වතුර බොන්න කැමති නැහැ එකක් තියෙනවා. ඒ කියන්නේ එතකොට ඒ දරුවෝ සහ ඒ ගෙදරින් අයත් හිතනවා මෙයා പ്രേත ලෝකෙටත් යන්න පුළුවන් කියලා. නැත්නම් අර වගේ කියන්නේ නැහැ. රටුවක් කියන්නේ නැහැ එතකොට ඒක හදන්නේම අර ඒකෙත් තියන්නේ මෙයා ජීවත් වෙලා ඉන්න කාලේ කන්න බොන්න කැමති දේවල්. ඉතින් එතන ව්‍යංගව ඇත්තටම එතන කියන්නේ පැහැදිලිවම එහෙනම් මෙයා ප්‍රේරිතය කියලා ඇති කියලා. වෙලා ඇති කියලා හිතනවා. දැන් දානෙකුත් දෙනවා නමුත් අර වැඩිත් කරනවා. ඉතින් අපේ හැමදේම දැන් ඔය නිකන් ඔය গুপ্ত දේවල් වල සමහරලාට ඔය බලිතෝ විල්ලලදී තමයි අපේ හඳුර කියපු විදිහට ඔය ප්‍රේතයන්ට ඔය එක එක දේවල් කියන්නේ. ඒ සමහර විට දැන් ඔය අපිත් ඔය දැකලා තියෙනවා. ඉතින් ඒවා පිළිබඳව වැඩි අපි අවබෝධයක් නැහැ. සමහරලාට ප්‍රේතෝ කියන්නේ ඇති නේද? කොහොමත් ඇසට නොපෙනෙන ප්‍රේතයන්ගේ කැමැත්ත අකමැත්ත අපි දන්නේ නැතුණාට ඇසට පෙනෙන ප්‍රේතයෝ නම් බොහොම සෙයින් ලොල් වෙන අවස්ථාවක් අපිට දකින්න ලැබෙනවා. අපි හාමුදුරනේ වැඩසටහන මේ නිමා කරන්නටත් කාල සීමාව ලඟ වෙමින් පවතිනවා. එතකොට මේ මධ්‍යසාර භාවිතය වලකිනකොට දැන් සමහරව කියනවා මං නම් බොන්න දෙන්නේ මම නම් බොන්නේ නෑ. ඉතින් මෙයා මේ කැමැත්ත හින්දා බොන්න දෙනවා. එහෙම කියනවා. දැන් සමහර විශේෂයෙන් ඔය මගුල් උත්සවවලදී මංගල උත්සව අවස්ථාවලදී අනිත් අයගේ ඉල්ලීම පරිදි බොන්න දෙනවා ආදී වශයෙන් කරනවා. එතකොට සිල්පතිය රැකෙනවද හාමුදුරන අනිත් අයටත් පෝලා. බයිට් එකවත් හදලා දීලා අඩු ගන්න. එහෙම අනුග්‍රහය දක්වීම අනුග්‍රහය දැක්වීම සුදුසු නැති දෙයක්. මොකද දැන් අත්‍තර අපි මංගල උත්සවයක් ගමු සාමනාත මංගල උත්සවයක් කියන්නේ දෙන්නේ විවාහපත් වෙන දවස. ඉතින් එදාට මනාලයා හෝ මනාලියගේ පාර්ශ්වයෙන් නැත්නම් සමහරලාට මනාලයාගේ දෙමව්පියෝ විසින් මේ මත් වතුර කියන අනිත් අයට. ඒකෝර දැන් බලන්න දැන් මේ එන පිරිස විකෘති කළා තමයි අර ඇතර මේ විවාහපත් වෙන දෙදෙනාට එන ඥාති මිත්‍රාදී හිතවත් හැමදෙනාගේම ආශිර්වාදය නිතින්ම ලැබෙන්න ඕන අවස්ථාවක්. එහෙම. එතකොට එහෙම ලැබෙන්න ඕන අවස්ථාවේ අරාය විකෘති කරලා මොන ආශිර්වාදයක්ද මෙයාට ලැබෙන්නේ? මනස විකෘති කළා නම් තමයි සම්පූර්ණ මනස විකෘති කරලා ප්‍රමාදයටපත් කළා මේ මබේටපත් කරලා ඒ තුලින් මේ සම්පූර්ණම නරක පැත්තට ප්‍රවේශය හදාගන්න තැන සකස් කරලා ආශිර්වාදයක් ලබා ගන්න බෑ. අනික අපි හන්නේ දැන් මනස කොතරම් විකෘතිද කියලා කියන දැන් සාමාන්‍යයෙන් කෙනෙක් වෙඩින් සූට් එක, කෝට් එක, සාරි ඒ ඔක්කොම ලක්ෂ ගණන් වියදම් කරලා අද කාලේ සූදානම් කරගන්න. ඔක්කොම සූදානම් කරලා තියෙද්දී අර විකෘති වූ මානසිකත්වයෙන් ඉන්න මධ්‍යසාර භාවිතා කරලා එහෙම නැත්නම් අර ප්‍රමාදී විදිහට කටයුතු කරන අය විවිධ මේ ජරාවල් ඇඟට දාලා මේ අර අයගේ ඇඳුම් පවා සම්පූර්ණයෙන් කිලිටි කරලා අපවිත්‍ර කරලා යවන ස්වභාවය අපවිත්‍ර කරලා යන අවස්ථාවක් ඉතින් අනිත් එක ස්වාමීන් වහන්සේ ඒතර බලන්න ඒතර කොච්චර නරක හිතක්ද තියෙන්නේ කියලා අපි හිතලා බැලුවොත් සමහරව ඒකට ඇබ්බැහි වෙලා පුරුද්දෙන් එනවා වෙන්නත් පුළුවන්. නමුත් දැන් සමහර අය මේ උජාරුවට කියන මම නම් ආම්ඳුරනේ මත් වතුර බින්දුවක්වත් කටේ තියන්නේ නැහැ. නමුත් ඉතින් මේ එන කට්ටියට ඒක හරි නරකයි. පුළුවන් නම් මොන ක්‍රමයකට හරි නැත්නම් කෙලින්ම කියන මගේ උත්සව වලට අපේ කෙරෙන උත්සව වලට මේ වගේ මත් වතුර පාවිච්චි කරන්නේ ඒක ඇත්තට තියෙන පෞරුෂහීනත්වයක් නේද හැමෝම. සමහර වෙලාවට Tamanට කෙලින් ඩිසිෂන් මේ තීරණයක් ගන්න බැරි කමනේ. අපේ ගෙදරට අපේ මගුලුත්වයට මත් වතුර නැහැ කියලා ඒ තදින් තීරණය ගන්න පුළුවන්. නමුත් අර දුරාචාර බහුල පාප මිත්‍රයන්ගේ ඇසුර නිසා වෙන අනිත් අයට මහ ලොකුවට පෞරුෂයේ පෙන්නවා සමහර වෙලාවට අතනදී Tamanට අවශ්‍ය දේ කරගන්න බැරිව ඉන්න අවස්ථා කරන්න බැරි අවස්ථා තියෙනවා. අවස්ථා මිනිසුන්ගේ ගොඩනගාගෙන තියෙන සමාජ වටපිටාවෙන් එක බැරි වෙනවා. දැන් අතරම දැන් අපි සාමාන්‍යයෙන් ඒ වගේ උත්සවයකට ගිය වෙලාවක සමහරු ඉතින් මේ මත් වතුර බොන්නේ නැත්නම් නිකන් සමහරු කියනවා අපි දන්නේ කොන් වෙනවා කියලා. කොන් වෙනවා ඊළඟට දැන් ඒ වගේ අවස්ථාවක් හරි ඉතින් මේ පාප මිත්‍රයන් සමග එක්වීමට වැඩිය කොන්වීම වඩාත් යෝගිනවා. ඇත්තටම වටිනවා. ඒ මේ සමහරු ඒ කොන්වීම කියලා හිතාගන්න එකක් මොකද්ද කියලා කියන්න බෑ මට නම් තේරෙන්නේ නැහැ. මොකද මේ කොන්වීමක් නේ එතන ඇත්තටම සම්මහ බබලීමක් මට නම් පේන්නේ. අනිවාර්යයෙන්. සිද්ධ වෙන්නේ. මොකද අර ඔක්කොම මේ පිස්සෝ වගේ දඟලනකොට බොහොම සිහිය ඇතුලේ දිහා බලලා බලාගෙන ඉන්නවා කියන්නේ අනිත් අය සියල්ල වැටෙද්දි Taman නැගිටිව් සිටින්නේ නැගිටිව් සිටින්න ඒක උපකාර වෙනවා ඒ නිසා ඒක කොන්වීමක් නෙවෙයි ඇත්තටම අන්තික අපි හාඳුරු මතක් කළා වගේ දැන් අර එවන් දූෂිත මනසක් තියෙන කෙනකින් කවදාවත් අර විවාහපත් වෙච්ච යුවලට හෘදයාංගම ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ ඉතින් ඒක නිකන් තව සල්ලි වියදම් කරලා බේබද්දු ටිකක් ගෙනලා කාලා මේ සල්ලි විනාශ කරගෙන යවුවා වගේ වැඩක් වැඩක් ඇත්තටම දැන් අර නිකන් අර ගතානුගතිකව දැන් අර සමාජයේ කිරණ දේවල් ටිකක් බලාගෙන කොපි කරලා නිකන් කරන දෙයක් විතරයි ඒක කිසිම අර්ථයක් අනර්ථයක් ඊළඟට ඒකේ කිසිම දෙයක් කල්පනා කරන්නේ නැතුව කරන දෙයක් තමයි මත් අතුර ඇත්තටම දැන් අද අපි ගත්තොත් අපේ මේ විශේෂයෙන්ම මේ සම්මා සම්බුද්ධ ශාසනය ගැන අපි සිංහල ජාතිය ගැන කතා කරන්න ඕන අපි. එහෙමයි. අපේ මේ ජාතිය ගත්තාම දැන් ඔය අපි බණවලට එහෙම යනකොට ඔය නගරාශ්‍රිතෝ පේනවා. ඔය තියෙන බාරවල මීමැස්සෝ ටික වගේ මේ සාමාන්‍ය මිනිස්සු අර පුංචි කවුලුවක් නේ වගේ තියෙන අත දාගෙන ඉන්න අරක ගන්න බලන්න. ඉතින් දවසේ සමහර වෙලාවට මුළු මේ පඩියෙන් පඩියෙන් භාගයට වඩා නම් යනවා ඔකට. ඉතින් ගෙදරට දෙන්නේ බොහොම සොච්චමක්. ඉතින් දරුවෝ මුළු පෞල් පරිසරයේම හානියටපත් වෙනවා. තමන්ගේ ශරීර සෞඛ්‍ය විශාල වශයෙන් පිරිහෙනවා. ඉතින් මේ රට පිරිහෙනවා, ජාතිය පිරිහෙනවා. ඉතින් අත්‍තරම මේ සුරා පානය කියන එක නම් ශේෂයෙන්ම නවත්තන්න ඕන දෙයක්. අන්තිම වශයෙන් මට කියන්න තියෙන්නේ අත්‍තරම දැන් අරාබි රටවල් වල පවාපේ හඳුරන්නේ දැන් ওই නගරවල ඉතින් බාර් කියන නමක් දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අත්ංගේ මම කියන්නේ අපිට කොහෙන් වුණත් ගන්න තියෙන හොඳ දේ අපි ගන්න ඕනේ. මේ පන්සිල් වල තියෙන ආදීනව ටික හොඳට පැහැදිලි වෙනවා නම් රටක මේ ඔය මධ්‍යසාර වලට යොදවන බදු මුදලෙන් රට සංවර්ධනය කරනවට වඩා ඒවා වැළැක්වීම තුල ඉතුරු වෙන මුදලින් රට සංවර්ධනය සංවර්ධනය කරන්න සෞඛ්‍යයට යන මුදල් සෑහෙන් නවත්ත ගන්න පුළුවන්. ලෙඩ රෝග වලට ගොදුරු වෙලා ස්පිරිතාල වල බෙහෙත් වලට ලෙඩුන්ට වියදම් කරන මුදල සෑහෙන නවත්තන්න පුළුවන්. අන්තික සුඛිත මුදිත ජනතාවක් පිළි කරනවා කියලා කියන්නේ ඒකේ වටිනාකම කියන්න බෑනේ. එහෙමයි. මේ අවසර අපේ හන්න දැන් අපිට නියමිත කාල වේලාව අවසන් වෙනවා. මේක ගොඩාක් පෘතුව වශයෙන් පුළුල් විදිහට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. කෙසේ වෙතත් කාලය සීමා සහිත වීම නිසා අපිට වැඩි දුර සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඉතින් අපි අවධානය කරන්නේ මේ මෙන්න මේ සිල්පදයේ හොඳින් රැක්කොත් ඉතිරි සිල්පද හතර ආරක්ෂා කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ සිල්පදවල පැටර්න් එක බැලුවත් පානාති පාතා වේරමණි අදින්නා දානා වේරමණි කාමීසු මිච්ඡාචාරා වේරමණි මුසාවාදා වේරමණි ඒ විදිහට આવොත් සුරා මේරයා වේරමණි කියලා තමයි එන්න ඕන. නමුත් එහෙම නැතුව එතන දාලා දෙන අවධාරණාර්ථය මජ්ජපමාදත්තාන මදේට හා ප්‍රමාදයට හේතුන් නිසා මේක වලකිනේ. එතකොට කායිකවත් මානසිකවත් පිරිහෙවන්නට හේතු වෙනවා. ජාතියක් විශාල වශයෙන් අනතුරට ලක් කරන බරපතලම අකුසල කර්මයන් තමයි මධ්‍යසාර භාවය දෙන්නේ. ඒකෙන් වළකින්න ඔබ උත්සාහවත් වෙන්න ඒ ඔබේ මෙලෝ ජීවිතයටත් පරලෝ ජීවිතයටත් ඒකාන්තයෙන්ම යහපත පිණිස හේතු වෙනවා වගේම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමටත් ඔබට මේ සීල ප්‍රතිපදාව බෙහෙවින්ම උපකාර වෙනවා. ඉතින් අපි හාමුදුරන්ට අපි යලිත් පුණ්‍ය ආනුමෝදනා කර සිටින අපේ කල්යාණ මිත්‍ර පූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේට ඒ වගේම ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටම බෞද්ධ ආකාර මණ්ඩලයේ පින්තුන් හැම දිනාටම අපි ආශිර්වාද කරලා සෙත් පතන ගමනේ යලිත් මෙවන් ධර්මානුපස්සනා ධර්ම සාකච්ඡාවකින් මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණ වේවා ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න